ඒ ඔස්සේ භාවනාව කියන දේ පිළිබඳව අපි එහිදී අපේ මනස පුරුදු පුහුණු කළ යුතු ආකාරයන් පිළිබඳව ප්‍රධාන වශයෙන් කරුණු කාරණා කීපයක් ඔස්සේ අපි සාකච්ඡා කළා. ඉතින් එහි සාරාංශගතව අපි මේ දේශනාව කරන්නේ කතා කරන්නේ දවස මුළුල්ලේ සිද්ධ කරපු ඒ කරුණ ටික ඔස්සේ එතනදී ප්‍රධාන වශයෙන්ම සති නිමිත්ත කියන එක පිළිබඳව අපි උදේ ඉඳලා උදේවරුම කතා කරේ සති නිමිත්ත පිළිබඳව කොහොමද හිත පවත්වා ගන්න කියන එක. සති නිමිත්ත පිළිබඳව කතා කිරීමේදී බොහෝ දෙනෙකුට ඒක ආධුනික කරුණක් බවට පත් වුණා කියන බව තමයි තේරුම් ගත්තේ සති නිමිත්ත තුළ සිත පිහිටවීම කියන එක. ඒ වගේම සමහර වෙලාවට ඇතැම් තැනකදී කෙනෙක් ඒක පොඩ්ඩක් ලඝු කොටගත්ත කියලා අපිට හිතුණා සමහර ප්‍රශ්න ගැටලු තුළදී. ඒ නිසාම මේ සති නිමිත්ත පිළිබඳව අපි මේක පැහැදිලි කරන මූලාශ්‍ර පිළිබඳවත් එක්කම තවදුරටත් පැහැදිලි කළොත් ඔබට මේ මූලාශ්‍ර පරිශීලනය කරන්නට පුළුවන් කියලා අදහසක් ඇති වුණා. ඉතින් ඒ නිසා ඒ සති නිමිත්ත පිළිබඳව කියන්නේ ආනාපානසති භාවනාව පිළිබඳව සඳහනක් නැති තැනකදී ඒ පරිමුඛං සතින් පට්ඨපෙත්වාදී ලෙස සති නිමිත්ත පිළිබඳව විග්‍රහ වන ඒ ස්ථානයන් පිළිබඳව අපි අවධානයක් යොමු කළොත් ඒ ස්ථාන දැක්කෙන තැන් පිළිබඳව අපිට විශේෂයෙන් තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. උදේවරුේදී සිහිපත් කළා වගේම අභිධර්ම පිටකයේහි විභංග ප්‍රකරණයේහි ඥාන විභංගයේහි ඒ සති නිමිත්ත පිළිබඳව පැහැදිලි කරනවා පරිමුඛං සතින් පට්ඨපෙත්තාති සිහිය පෙරට කරගෙන තබා ගැනීම යනු කුමක්දයි කියලා පැහැදිලි කරනකොට තත්තගතමා සති එතකොට එහි පවත්නා සිහිය මොකක්ද කියලා සාමාන්‍ය සිහිය පිළිබඳව දෙන අර්ථකථනය. ඒ කියන්නේ යම් සිහියක් යම් ආකාරයක අනුපවතින සිහියක්, පිහිටා සිටින සිහියක් මේ ආදී අපි සිහි කරන බවක් ධාරණය කරගන්න කමක්, මතක තියාගන්න කමක් මේ ආදී ලෙස ලක්ෂණ වලින් පෙන්වනවා. යම් සම්මා සතියක් තියෙනවා නම් මේ තමයි සිහිය. අයම් උච්චති සති. ඒ වගේම අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා නාසිකග්ගේවා මුඛ නිමිත්තේ මේ කියන සිහිය එළඹ සිටියේ වෙයි නාසිකාග්‍රේහි හෝ මුඛ නිමිත්තේ කියලා විභංග ප්‍රකරණයෙහි ඥාන විභංගයේහි මේ කරුණු පිළිබඳව විග්‍රහ කොට දක්වනවා එතකොට අපි දන්නවා ධ්‍යාන උපදවා ගැනීම සඳහා තියෙන්නේ ආනාපාන සති භාවනාව පමණක් නෙමෙයි ඒ වගේම ආනාපාන සති භාවනාව මෙතනට සම්බන්ධයක් නැතිව තමයි ඒ කරුණු කාරණා පිළිබඳව එතනදී පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ. ඒ වගේම පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙහි ආනාපාන සති භාවනාව පිළිබඳව දැක්වෙන ආනාපාන සති කතා කොටසේදී ඒ පිළිබඳව දැක්වෙනවා නිමිත්තං ආවජ්ජන්තෝ අස්සාසේ චිත්තං විකම්පති නිමිත්ත ආශ්වාස කරනකොට අපි නිමිත්ත පිළිබඳව සිහිය පවත්වනකොට ආවර්ජනා කරනකොට අස්වාසේ චිත්තම් විකම්පති ආස්වාසේහි සිත සැලෙනවා ඒ වගේම අස්සාසං ආවජ්ජන්තෝ නිමිත්තේ චිත්තම් විකම්පති ආස්වාසේ පිළිබඳව ආවර්ජනා කරනකොට නිමිත්තෙහි සිත සැලෙනවා ආදී ලෙස දක්වනවා ආනාපාන සතියේ සහ නිමිත්තෙහි තියෙන වෙනස මොකක්ද කියන එක. සිහිය පිටවන සති නිමිත්ත එකක් ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව තියෙන දැනුම එකක් එතකොට මේ දෙක තුලම සිහිය එකට පවතින විදිහට දැනෙන්නට ඕනේ. එකකට වඩා වැඩි නැඹුරුතාවයක් දීම තුළ සති නිමිත්තට වඩා වැඩි නැඹුරුවක් දුන්නොත් ආස්වාසය පිළිබඳව සිහිය ගිලිහෙනවා ඒක සමාධියට බාධාවක්. ආස්වාසය පිළිබඳව වෙනම සිහිය තිබ්බොත් සති නිමිත්තට සිහිය නොතිය හිටියොත් ඒ තුළ ආස්වාස ප්‍රස්වාසය පිළිබඳව සිහිය ගිලිහෙනවා. ආනාපාන සති භාවනාවේදී ඒක භාවනා සමාධියට පරිපන්තයක් නැතිනම් භාවනා සමාධිය උපදවන්නට ඒක උවදුරක් හැටියට දක්වනවා. එතකොට අපිට එතනදී පැහැදිලි කරගන්නට පුළුවන් ආනාපාන සතියේදී ආශාස ප්‍රසවාස නිමිත්ත ආශාස ප්‍රසවාසයේ පිළිබඳව සිහිය තියෙන නිමිත්ත වෙනම එකක්. ඒ වගේම සති නිමිත්ත කියන එක වෙනම එකක් කියන තැන අපිට එතනදී තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපිට තවත් සූත්‍ර දේශනාවලදී දීඝනිකාය සාමාන්‍ය ඵල සූත්‍රයේදී අපිට හඳුනා ගන්නට පුළුවන් පරිමුඛං සතින් උපට්ඨපෙත්තා සෝ අභිජ්ජන් ලෝකේ පහය විගතා බිජ්ජේන චේතසා විහෙරති ආදී තැන් එතකොට ඒකේනා දැන් සිහිය අභිමුඛ කරගෙන අවිද්‍යාව දුරු කරමින් වාසය කරනවා කියනකොට එතකොට අවිද්‍යාව කියන්නේ විෂම ලෝභය එතකොට විෂම ලෝභය කියන දේ දුරු කරමින් වාසය කරනවා කියන තැන් අපිට දකින්න පුළුවන් මේ ආනාපාන සති භාවනාවට අදාළ කොටස් නෙමෙයි ආනාපාන සති භාවනාව දැක්වෙන්නේ නැති තැන්වල මේ විග්‍රහ වෙන කරුණු පිළිබඳව තමයි මේ අපිට ත්‍රිපිටකය තුළින් අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම සමහර තැන්වලදී අපිට දකින්න පුළුවන්කම තියෙනවා දීඝනිකායේ උදුම්බරික වගේ සූත්‍ර දේශනාවන් වලදී සිහිය සිහිය පෙරට කරගෙන නීවරණ ධර්මයන්ගෙන් සිත කොහොමද පිරිසිදු කරන්නේ නැතිනම් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සිහිය පෙරටු කරගෙන මෛත්‍රී භාවනාව දිසා වශයෙන් පතුරවන ආකාරය පිළිබඳව දීඝනිකායාගත ඒ උදුම්බරික සූත්‍රය තුල අපිට කරුණු පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට පැහැදිලිවම එතකොට පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක දක්වන්නේ කොතනට ආසන්න කරලාද මෛත්‍රී භාවනාවට ආසන්න කළ මෙසක ආනාපාන සති භාවනාවට අදාළ කරලා නෙමෙයි ඒ වගේම අපි උදෑසන පැහැදිලි කළා වගේම මජ්ක්‍ධිම නිකායේ මහා රාහුලෝවාද සූත්‍රය මේකේ ප්‍රධාන උදාහරණයක් බවට පත් වෙනවා. මහා රාහුලෝවාද සූත්‍රයේදී දැක්වෙනවා රාහුල තෙරුන් වහන්සේ ගහක් මුලකට ගිහිල්ලා තනියම උන්වහන්සේ සිහිය පිහිටුවාගෙන පරිමුඛංශතින් උපට්ඨපෙත්තා සිහිය පෙරටු කරගෙන මේ විදිහට වැඩ ඉන්නකොට සරියුත් තෙරුන් වහන්සේ ඇවිල්ලා රාහුල තෙරුන් වහන්සේට කියනවා රාහුල ආනාපාන සතිය වඩන්න වඩන ලද ආනාපාන සතිය මහත්ඵල මහත් ආනිසංස වෙනවයි කියලා මේ රාහුල තෙරුණහන්සේට සරියුත් තෙරුණහන්සේ පැහැදිලි කරනවා. ඊට පස්සේ රාහුල තෙරුණහන්සේ පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ආනාපාන සතිය පිළිබඳව කරුණු විමසනවා. ඒ වෙලාවේදී ආනාපාන සතිය පිළිබඳව කරුණු භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් එතකොට එහෙනම් ඒ වෙනකන් රාහුල තුරුණාංශي වඩ වඩ හිටිය ආනාපාන සතිය නෙමෙයි. හැබැයි පරිමුඛං සතින් උපට්ඨපෙත්තා කියන එක ඊට කලින් ඉඳලා කියන උන්වහන්සේලා ගහ මුලකට වෙලා හිතේම සිහිය පෙරට කරගෙන තමයි ඒ භාවනා කරමින් හිටියේ. එතකොට ආනාපාන සතිය නැතුව අපිට පරිමුඛං සතින් උපට්ඨපෙත්තා කියන එක යෙදෙන්නේ නැහැ සිහිය පෙරට කර ගැනීමක් කියලා කියනවා නම් ඒක ඒ සූත්‍රයට ප්‍රතිවිරුද්ධ දෙයක් බවට පත් වෙනවා. ඒ වගේම මජ්ක්‍ධිම නිකායේ බ්‍රහ්මාය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ සිහිය පෙරටු කරගෙන වැඩ සිටිය කියන එක පිළිබඳව අපට සාධක දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ගෝඨමුක සූත්‍ර, දේවදහ සූත්‍ර, ගණක මොග්ගල්ලාන වැනි සූත්‍ර තුලත් මේ ආනාපාන සති සමාධිය නැතුව නැතිනම් ආනාපාන සති භාවනා පිළිබඳ විග්‍රහයක් නැතිව මේ පරිමුඛන් සතින් උපට්ඨපෙත්වා කියන එක නිවරණ යටපත් කිරීමට මේ සතිය පිළිබඳව මේ විදිහ අවධාරණය කරපු ආකාරය අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට තවත් ආකාරයකින් අපිට මජ්ක්‍ධිම නිකායේ ධාතු විභංග සූත්‍රයේදී ධාතු විභංග සූත්‍රය දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ අර ශාලාවට වැඩම කරලා ඒ සිහිය පෙරටු කරගෙන වැඩ හිටිය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන වචනේ තමයි එතනදී දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම සංයුත්ත නිකායේ වේනාගපුර සූත්‍ර ආදී දේශනාවන් වලදී අපිට මේ දේවල් දකින්න පුළුවන්කම තියෙනවා. පරිමුඛං සතින් උපට්ඨපෙත්තා සෝ මෙත්තා සාගතේන චේතසා ඒකං විසම් පරිත්වා විහෙරති. පරිමුඛං සතින් උපට්ඨපෙත්තා සිහිය පෙරට කොටගෙන තබාගෙන ඔහු මෛත්‍රී සහගත මේ සිත එක දිශකට පතුරවා වාසය කරනවා කියලා මේ වගේ තැන් අපිට වේනාගපුරාදී සූත්‍ර දේශනාවන් වල දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔය යම් සූත්‍ර කිහිපයක් පමණයි තවත් බොහෝ සූත්‍ර සංඛ්‍යාවක් ඔය කියන දෙයට උද්දෘත කොට දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ කරුණු ටික වෙනමම උද්දෘත වශයෙන් ඔය වෙනම පැහැදිලි කළේ වෙන හේතුවක් නිසා නෙමෙයි. අපි යම් කිසි ධර්ම කාරණාවක් තේරුම් ගැනීමේදී ත්‍රිපිටකයට මුල් තැන ලබා දීලා ඒක තේරුම් ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම ඒකට බුදු දේශනාව හැටියට අපි ඒකට සම්භාවනාවට ලක් කිරීමත් ඉතාම වැදගත් වෙනවා අපි දරාගත්ත අපි ඉගෙනගත්ත අපි ආකාර පරිවිතර්කයන්ගෙන් සහ අපි ditthi nijjhanakkanti කියන තැන් වලින් අල්ලගත්ත දේවල් වලට වඩා අපි ත්‍රිපිටකය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දෙයින් අපි ඒ කරුණ පිළිබඳව තේරුම් ගැනීම මම හිතනවා භාවනාව පිළිබඳව අපි හොයනකොට දකිනකොට ගවේෂණය කරනකොට ඒකත් ඊටාම වැදගත් වෙන දෙයක් හැටියට ඒ නිසා තමයි ඔයගොල්ලන්ට මේ කරුණ ටික පැහැදිලි කළේ මේක ත්‍රිපිටකයේ මොනමන තැන්වලද මේ කියන කරුණ සතිනිමිත්ත කියන එක මේ ආධුනිකව ඔබට හමු වුණාට මේක භාවිත වුණ අවස්ථා පිළිබඳව අපිට ත්‍රිපිටකය තුළ මේ මේ උද්ෘතයන් තුළ මේ ආකාරයට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා කියන එක මේ පින්වල දුන්නේ. එතකොට ඒ ආකාරයට අපිට යම් විදිහකින් සිහිය කියන දේ භාවිත කිරීම අපිට අත්‍යන්තයෙන්ම උපකාරී වෙන දෙයක්. ඒකට හේතුව තමයි සිහිය නැති තැනක කිසිම ආකාරයකින් උපදින සමාධියක් වැදගත් වෙන්නේ නැහැ. ඒක පවත් නිවැරදි ඉලක්කයකට යොමු කරගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා සම්මා සමාධිය පිළිබඳව දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ ඒකට පිරිවර කොට දක්වනකොට පිරිවර පරිවාර සම්පත්තිය හැටියට පෙන්වන්නේ මොනවද? සතිය, දිට්ඨිය, වායාමය. එතකොට මේ ටික තමයි සමාධියට පිරිවර කොට දක්වන කරුණු ටික බවට පත් වෙන්නේ. ධිට්ඨිය පිරිසිදුව යහපත්ව තියෙන්න ඕනේ. ඒ වගේම ව්‍යායාමයේ තියෙන්න ඕනේ එකත් එක්ක සතිය තියෙන්නට ඕනේ. මේ කරුණු ටිකත් එක්ක තමයි සම්මා සමාධිය බවට පත් වෙන්නේ. ඒ සමාධියවත් අංගය මාර්ගාංගයක් ලෙස වැදගත් වෙන්නේ. ඒ සම්මා වායාමය, සම්මා දිට්ඨිය, සම්මා සතිය උපකාර කිරීමෙන් තමයි සම්මා සතියෙහි අගනා බව තියෙන්නේ. ඒ නිසා ඒ සම්මා සතිය බවට මේ සතිය දියුණු කරගෙන අපි යන ගමනේදී අපිට ඊටාම වැදගත් වෙනවා මේ සිහිය සති ඉන්ද්‍රියක් විදිහට භාවිත වෙන තැන ඒ ඒ කුසල චිත්තයන්හි පවත්වන සතිය එතකොට ඒ සතිය බල ධර්මයක් විදිහට වැඩෙන විදිහ සතිය බොජ්ජංග ධර්මයක් විදිහට වැඩෙන තැන තියෙන ලක්ෂණය සම්මා සතිය බවට සතියපත් වෙනකොට තියෙන ලක්ෂණය මේ ආදී සතියෙහි තියෙන දියුණුව පිළිබඳව අපි තේරුම් ගැනීම ඉතාම වැදගත් සතිය පිළිබඳව අපි වෙන වෙනම ඉගෙන ගන්නකොට ඒ පිළිබඳව දැන සිටීම ඉතාම වැදගත් වෙනවා. මොකද මේ හැම තැනකම කතා කරන්නේ එකම ආකාරයේ සතිය කියන එක නෙමෙයි. අපි එක වචනයක් සතිය කියලා කතා කළාට සති කියලා චෛතසික ධර්මයක් තිබුණට ওই චෛතසික ධර්මයෙන් කරන්නේ එකම වැඩ කොටසක් හැම තැනකම එහෙම නෙමෙයි. ඒක ලෞකික මාර්ගයේ යෙදෙන තැනකදී ඒ සතිය කරන්නේ මොකද්ද? ලෞකික වැඩ කොටසක්. ලෝකෝත්තර සිතක් උපදිනකොට ඒ වෙන සතිය කරන්නේ අර ලෞකික සිතේ සතිය කරපු කරුණ නෙමෙයි ඊට වඩා වෙනස් වැඩ කොටසක්. ඒ එකම ධර්මය කරන්න වෙන වෙන වැඩ කොටස්. ඒක අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ප්‍රඥාව කියනකොට ප්‍රඥාව ලෞකික සිතකයේ දෙන ප්‍රඥාව නෙමෙයි ලෝකෝත්තර සිතකයේ දෙන්නේ. ඒ ප්‍රඥාව ලෞකික සිතකයේ දෙන තැනට වඩා වෙනස් ප්‍රඥාවක්. ඒ වගේම නේපක්ක ප්‍රඥා කියලා කියනකොට නිපක ප්‍රඥාව කියලා කියනකොට අපිට ඒ ස්ථානෝචිත ප්‍රඥාව පැත්තෙන් ඒකේ වැඩි අවධාරණයක් තියෙන්නේ. මේ පක්ක ප්‍රඥා කියන තැන. එතකොට අපි ප්‍රඥාව වඩනවා කියනකොට අපිට දියුණු කරන ප්‍රඥාව අපිට ඒක වෙනම පැත්තකින් අපිට කතා කරන්න ඕනේ. නිසා යම් වචනයක් පිළිබඳව යම් ඒ කරුණක් පිළිබඳව අපි තේරුම් ගන්නකොට ඒකට තියෙන හාත්පස ධර්ම න්‍යාය සමග ඒක අපි තේරුම් ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා තමයි ඒ කරුණු කාරණා ටික බොහොම ඒ උදාහරණ සහිතව දැක්ුවේ ඔයගොල්ලන්ට පුළුවන් ඒ කියපු ස්ථාන පරීක්ෂා කරලා බලලා ත්‍රිපිටකය තුළ දැක්වෙන ඒ කරුණු කාරණා ආශ්‍රයෙන් ඔයගොල්ලන්ට ඒ පිළිබඳව තියෙන විග්‍රහයන් සලකා බලන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි අද දවසේදී අපේ දහවල් සූත්‍ර දේශනාව හැටියට සමාධි භාවනා සූත්‍රය සාකච්ඡා කළේ සමාධි භාවනා සූත්‍රය සාකච්ඡා කිරීමේදී අපි අවසාන ගාථාව අපිත් ලැබුවා ප්‍රධාන වශයෙන්ම අවසානයේදී සාකච්ඡා කරන්නට කියලා. එෙහිදී අපි වඩන සමාධි භාවනා කුමන ඉලක්කයන් සඳහාද යෙදෙන්නේ කියන එක පිළිබඳව අපි විශේෂයෙන්ම හඳුනා ගන්නට යෙදුණා. මොන මොන ඉලක්ක කරාද අපි යොදන භාවනාවන් යන්නේ කියන එක පිළිබඳව. එතකොට එහිදී ditta dhamma sukha viharana ආදී සඳහා ඒ පවතින සමාධි භාවනාවන්ගේ පැවැත්මේ ඉඳලා අපි ඒ ආශ්‍රව ධර්මයන් ඡය කිරීම දක්වා කොහොමද සමාධි භාවනා කියන දේ අපිට උපකාර කරන්න කියන දේ පිළිබඳව අපි තේරුම් ගත්තා. එහිදී අපි අන්තිමේටම අර තියෙන ගාථාව අපි පස්සේ විග්‍රහ කරගනිමු කියලා කාල වේලාවත් එක්ක අපි එතනදී තැබුවා. එතකොට අපිට ඒ ගාථාව තුළින් පැහැදිලි වෙන ධර්ම කාරණාව බොහොම ගැඹුරු කාරණාවක් සමස්ත සූත්‍රේම අපිට ඒ තුළ ඇතුළත් වෙන විදිහට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපි ප්‍රධාන වශයෙන්ම භාවනාව පිළිබඳව කතා කරනකොට අපි මේකේ තියෙන වෙනස්කම් හඳුනාගන්නේ නැහැ. භාවනාවේදී අපිට කොහොමද සමාධිය පිණිස උපදින භාවනාවක් තියෙන්නේ කොහොමද කියනකොට ඒකෙදී ඒ සමාධිය ditta ධම්ම සුඛ විහරණය සඳහා අපිට හේතු වෙන්නේ මොන ආකාරයට වැඩුණොත්ද කියන එක පිළිබඳව සාමාන්‍යයෙන් අපි අවධානයක් යොමු කරන්නේ නැහැ. ඒ වගේ මේක ඥාන දර්ශන ප්‍රතිලාභය සඳහා හේතු වෙන්නේ මොන විදිහේ භාවනාවක් කළොත්ද කියන එක පිළිබඳව අපි අවධානයක් යොමු කරන්නේ නැහැ. සති සම්පජඤ්ඤය වැඩෙන්නේ මොන විදිහේ සමාධි භාවනාවක් නියැලීම තුළින්ද කියන එක පිළිබඳව ආශ්‍රයක්ෂය කරන්නේ මොන විදිහේ සමාධි භාවනාවක නියැලීමෙන්ද කියන එක පිළිබඳව අපි අවධානයක් යොමු කරන්නේ නැහැ. මෙන්න අපි භාවනා කරනකොට අර ඔහේ භාවනා කරගෙන යනවා. ඒකත් එක්ක අපේ අර ඉලක්කය අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය හරියටම මොකක්ද කියන එක නැතුව කරගෙන යනකොට අපිට හරියටම ඒක ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඇහුවොත් අපි කියන ආශ්‍රක්ෂය කර ගැනීම සඳහා භාවනා කරනවා කියලා. හැබැයි අපි මේ භාවනාව දිගටම පවත්වාගෙන යන්නේ ආශ්‍රක්ෂය කරන පැත්තට නෙමෙයි අපි කරන භාවනාව කරගෙන යන්නේ අපි ඒක ditta dhamma සුඛ විහරණය සඳහා තියෙන භාවනාව පැත්තෙන් අපි ඒක කරගෙන යනවා. ඒත් එහෙම සමාධි භාවනාවක් කරන්නේ. එතකොට අපිට ඒ විදිහේ සමාධි භාවනාවක් තුළ ආශ්‍රයක්ෂය කරන පැත්තෙන් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබන්න පුළුවන් කමක් නැත්තේ. නෑ අපි ආපහු එකම තැනටපත් වෙනවා ආපහු අපේ මේ ජීවිතය ඇතුළේ එතනින් එහාට යන්නත් බෑ ආපහු මුලට වැටෙනවා ආය උත්සාහවත් වෙනවා ඒ පාරෙම ආය මුලට වැටෙනවා ආය උත්සාහවත් වෙනවා අපි හැමදාම භාවනා කරන්න බවටපත් වෙලා තියෙනවා අපිට එතනින් එහාට ඒක දිනුවක් ලැබෙන්නේ නැහැ හැබැයි අපි නිවැරදිව අපි කරන භාවනාව කුමන තැන දක්වා අපි ඒක කරනවද ඒ ඉලක්කය අපිට කොහොමද ප්‍රතිඵලය කරා අපිට ළඟා වෙන්නට අපිට උපකාර කරන්නේ අපි අර එතන සූත්‍රේ කතා කරනකොට අපි හඳුනගත්තා වගේ අපිට යම් විදිහකින් ditta ධම්ම සුඛ විහරණය සඳහා යම් සමාධි භාවනාවක් තියෙනවනම් ඒ සමාධි භාවනාව කරනකොට අපි කොහොමද ඒක ආශ්‍රයක්ෂය කරගන්න පැත්ත දෙයට උපකාර කරගන්නේ. ඒ පැත්තේ භාවනාවට අපි කොතනින්ද නැඹුරු වෙන්නේ? අපිට අන්න ඒ ගැන දැනුමක් තියෙන්නට ඕනේ. ඒ ගැන අවබෝධයක් තියෙන්නට අවශ්‍යයි. එතකොට අපිට ඥාන දර්ශන ප්‍රතිලාභය සඳහා කරන භාවනාව අපිට කොයි විදිහටද අපි ආශ්‍රයක්ෂය කරගන්න පැත්තට යනකොට අපිට උපකාර වෙන්නේ. ඒක කොතනින්ද අපිට හැරවුම් ලක්ෂයක් බවට පත් වෙන්නේ. දැන් අපි දන්නවා නිමිති ගැන කතා කරනකොට තීන මිද්දාදී ඇති වෙනකොට ඒ නීවරණ ධර්ම දුරු කරගන්නකොටත් අපි කතා කරනවා ආලෝක නිමිති මානසිකාරය කියලානේ. ආලෝක නිමිති ආලෝක සංඥා මානසිකාරය කරන්නට ඕනේ කියලා. එතකොට එතනදිත් හම්බෙනවා අපිට ආලෝක සංඥා මානසිකාරයේ පැවැත්වීම කියන එක. එතකොට ඒ කතා කරන්නේත් අර විදිහම ලක්ෂණ ටිකක්. හැබැයි එතන අර්ථය වෙනස් වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ තීන මිද්දේ දුරු කර ගැනීම කියන එක. මම මේකෙන් අදහස් කළේ අපි භාවනා කරනකොට ඒ භාවනාවෙන් අපි බලාපොරොත්තු වෙන අර්ථය මොකද්ද? ඒකෙන් වැඩේ මොකද්ද වෙන්නේ? කියන එක ගැන ඔයගොල්ලෝ දැනගෙන ඉන්නට ඕනේ. ඔයගොල්ලෝ gedara යම්කිසි අවශ්‍යතාවයකට යම් බඩු භාණ්ඩ ටිකක් මිලදී ගන්න යනකොට ඔයගොල්ලෝ මිලදී ගන්න බඩු භාණ්ඩ ටික අනුව ඔයගොල්ලෝ දන්නවනේ මේ ටික මේ ගන්න භාණ්ඩයෙන් මොකද්ද කරන්නේ. මේ ගන්න දෙයින් මොනවද වෙන්නේ කියන එක පිළිබඳව ඔයගොල්ලන්ට දැනුමක් තියෙනවා. දැනුම ඇතුව තමයි ඔයගොල්ලෝ ඒක මිලදී ගන්නෙ. එහෙම නැතුව ඔයගොල්ලෝ ගිහිල්ලා නිකම්ම කඩේට ගිහිල්ලා තියෙන බඩු ටික අරගෙන පුරෝගෙන ගෙදර ගේන්නේ නැහනේ. ඒ වගේ තමයි ඔයගොල්ලෝගේ භාවනාවත්. ඔයගොල්ලෝ ඒ භාවනාවේ කරන්නේ මොකද්ද? ඒකෙන් දුර වෙන්නේ මොකද්ද? කොයි තැන දක්වාද කරන්නේ? අන්න ඒ පිළිබඳව දැනුම් ඇතුව ඒක පටන් ගැනීම ඊටාම වැදගත් වෙනවා. නැත්තම් ඔගොල්ලෝගේ භාවනාව ගඟට ලුණු දිය කරනවා වගේ වෙනවා. ඇයි? ඒක හැමදාම කරනවා. හැමදාම හිත එකතන හැමදාම කරනවා හැබැයි. අපිට ඒකේ දියුණුවක් ප්‍රගමනයක් නෑ අපිට ඉලක්කයක් ප්‍රධාන මම මේතන දක්වා මේක කරලා මෙතනින් මෙතනට එනවා කියන එකක් නෑ. ඉතින් ඒකත් එක්ක අපිට ගැටලුවක් තියෙනවා. අන්න ඒ නිසා අපි ඒක සකස් කර ගැනීම කියන එකත් එන්න කරන්නට ඕනේ අපේ ඉලක්කය નિවැරදිව පිහිටුවා ගැනීම කියන එක පිළිබඳව ඒක තමයි ප්‍රධාන වශයෙන්ම අපිට සමාධි භාවනා සූත්‍රය තුළදී පැහැදිලි කරගන්නට අවශ්‍ය වන කරුණ බවට පත් උනේ. ඉතින් මේ සමාධි භාවනා සූත්‍රයේදී අපි අවසාන වශයෙන් කතා කළා මොකද්ද මේ ආශ්‍රයක්ෂය කර ගැනීම පිණිස හේතු වන සමාධි භාවනාව කියලා කියන්නේ අපි දැක්ක එතනදී මේ ස්කන්ධ පංච උපාදානස්කන්ධයේ උදේවය අනුව දකින්න වාසය කිරීම කියන එක ආශ්‍රයක්ෂය කිරීම පිණිස හේතු වන දෙය කියලා ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කරුණ සඳහා තමයි මම පාරායණේ පුන්නක ප්‍රශ්නයේදී ඒ ගාතාව දේශනා කළේ කියලා ඒ ගාතාව දේශනා කරනවා සංඛාය ලෝකස්මින් පරෝවරාණි යස්සෙන්ජ තං නත්ති කුහිංචි ලෝකේ සන්තෝ විධුමෝ අනිග්ඝෝ නිරාසෝ අතාරිසෝ ජාති ජරන්ති භූමි කියලා මේ ගාථාව දේශනා කරනවා. එතකොට මේ ගාථාව දේශනා කරන්නේ පුන්නකට භාග්‍යතුන් වහන්සේ පුන්නක කියන මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. එතකොට මේ එක බමුණෙක්ගේ ශිෂ්‍ය ටිකක් බාවාරි බමුණගේ ශිෂ්‍ය ටික ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්න විමසනවා. එතකොට මේ ප්‍රශ්න විමසනකොට සමහර කෙනෙක් ප්‍රශ්න විමසන්නේ හිතින් බුදුරජාණන් වහන්සේ හිතින් අහන ප්‍රශ්නෙට ඒ කෙනාගේ හිත බලලා වචනෙන් උත්තර දෙනවා. එතකොට මේ මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා දැනගන්න තමයි මේ පිරිස එන්නේ බුදුරජාණන් වහන්සේගේ රූපශ්‍රී රූපේ දකිනකොට ඒගොල්ලෝගේ බ්‍රාහ්මණ ග්‍රන්ථන ඒගොල්ලෝ දැනගන්නවා මේ බුදුරජාණන් වහන්සේ කියලා. එතකොට දැන් තවදුරටත් අහවුරු කර ගැනීම සඳහා වචනේ ප්‍රශ්නයක් නැහැ. ගුරුවරයා උගන්වලා තියෙන්නේ හිතින් අහනකොට සම්මා සම්බුද්ධ නම් ඔහු හිත බලලා උත්තර දෙනවා කියන්නේ. ඉතින් අහනකොට උත්තර දෙනවා මේක බොහොම හරි ලස්සන සිදුවීමක් මේ පාරායණය සුත්තිනිපාතයෙන් තියෙන. ඉතින් පාරායන වර්ගයේ එන මේ කතා ටික මේ හරි ලස්සනයි. ගාථා ටිකත් හරි ලස්සනයි. බොහොම ගැඹුරු අරුත් තියෙන මේ සූත්‍ර ටිකක් ගාථා ටිකක් අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. මේ ටික මේ බුදුරජාණන් වහන්සේගේ කාලෙදිම ගිහි අය පවා කටපාඩම් කරලා තිනවා. නිතර සජ්ජායනා කරලා තිනවා මේ ගාථා ටික. දවසක් අර නන්ද මාතාව මේ මේක සජ්ජායනා කර කර ඉන්නකොට අර වෙස්සවන රජුරෝ යනකොට මේක ඇහිලා වෙස්සවන රජුරෝ බැහැලා යත් එක සාකච්ඡා කළා කියනවා මේ ගාතාව මේ මේ මේ පාරායන වග්ගය ගාතාව සජ්ජායනා කරනකොට පාරායන වග්ගයේ තියෙන ගාතාව. එතකොට මෙතනදී මේ පොන්නක බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනකොට බුදුරජාණන් වහන්සේ අන්නේ ප්‍රශ්නෙට පිළිතුරු දෙමින් තමයි මේක දේශනා කරන්නේ. මේ ලෝකේ ජරා මරණ ඉක්මවන්නේ කොයි විදිහේ කෙනෙක්ද කියලා අහනකොට කාටද ජරා මරණ දුක ඉක්මවලා යන්න පුළුවන් කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ මේ ගාථාව තුළින් පැහැදිලි කරන්නේ. එතකොට සංඛාය ලෝකස්මින් පරෝවරාණි. පරෝවරාණි කියලා කියන්නේ පර සහ ඕවර කියන වචන දෙක. පර සහ ඕවර. ඕවර කියලා කියන්නේ ඒ කියන්නේ ඕවර කියලා කියනවා සකත්ත භාවෝ තමන්ගේ ආත්ම භාවයට ඕවර කියලා කියන්නේ මොකටද? තමන්ගේ ආත්ම භාවය තමන් කියලා ගන්න එකට. එතකොට පර කියලා කියනවා අනුන්ගේ ආත්ම භාවය කියලා අපි ගන්න එකට. ඒ කියන්නේ තමන් ඉන්නවා තමන්ගේ සත්ව පුද්ගල බව කියලා මෙහෙන් ගන්නවා. බාහිර සත්ව පුද්ගලයෝ ඉන්නවා කියලා ගන්නවා. එහෙම නැතිනම් තමන් කියා ගන්න තැන ස්කන්ධ ටික උපාදාන වශයෙන් අල්ල ගන්නවා. බාහිර ස්කන්ධ ටිකක් අපි උපාදාන වශයෙන් අල්ල ගන්නවා. අන්න ඒකට කියනවා පර සහ ඕවර කියලා. එතකොට සංඛාය ලෝකස්මින්. එතකොට මොකද්ද මේකදි කරන්නේ? අන්නේ මේ ලෝකයේහි අර ස්කන්ධ ධර්මයන් පිළිබඳව ඒකේන සංඛාය කියලා කියනවා. එයා නුවණින් දැනගන්නවා. සංඛා වච්චති ඥාන. සංඛාය කියලා කියන්නේ නුවණින් දැනගන්නවා. ඒ පර සහ ඕර. තමන්ගේ තමන් කියලා ගත්ත තැන සහ අනුන් කියලා ගත්ත තැන එයා නුවණින් දකින්නට පටන් ගන්නවා. එතකොට ඕරං උච්චති සකත්ත භාවෝ ඕරං කියලා කියන්නේ මොකද? තමන් ඒ ගත්ත ආත්ම භාවයේ පරං උච්චති පරත්ත භාවෝ පරං කියලා කියන්නේ අනුන්ගේ ආත්ම භාවය. ඕරං උච්චති සක රූප වේදනා සංඥා සංඛාර විඥානං. එතකොට ඕරේ කියලා කියන්නේ මොකද්ද? තමන් කියන තැන තියෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටික පර කියලා කියන්නේ මොකද්ද? අනුන් කියන තැනක තියෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටික. මේ ස්කන්ධ ටික පිළිබඳව යස ඉංගිතං නත්ති කුහිච්චි ලෝකේ. යම් කිසි කෙනෙකුට, ඒ කියන්නේ රහතන් වහන්සේට ඉංජිතං නැති ඉංජිත නැහැ ඉංජිත කියලා කියන්නේ කම්පණය වෙනවා කියන එකට රහතන් වහන්සේට මේ කොහින්චි ලෝකයේ මේ කිසිම තැනක කම්පණය වීමක් ඇත්තේ නැහැ එතකොට කම්පණය වෙනවා කියලා කියන්නේ තණ්හා වශයෙන් කම්පණය වෙනවා මාන වශයෙන් කම්පණය වෙනවා දිට්ඨි වශයෙන් කම්පණය වෙනවා කියලා අපි කම්පණය වෙන ආකාර තුනක් තියෙනවා තණ්හා දිට්ඨි සහ මාන මේ තුන් ආකාරයට තමයි කම්පණය වෙන්නේ එතකොට මේ කම්පණය වීම සිද්ධ වෙන්නේ කොහොමද තමන් ඇයි ගත්ත ස්කන්ධ ටිකේ සහ අනුන් ඇයි ගත්ත ස්කන්ධ ටිකේ එතකොට අපි හැම වෙලාවකදීම මෙතන මේ තමන් සහ අනුන් බවට හම්බෙන මේ ස්කන්ධ ධර්මයන්හි ඇති කරගන්න කම්පා වීම තියෙනවා. ඒ තමයි තෘෂ්ණා දෘෂ්ටිමාන කියලා අපි ඇති කරගන්න දේවල්. අපි බාහිර දේවල් මගේ කියලා ගන්නවා. ඒ ගන්නවත් එක්කම මේ ගන්න දේ අයිති තමන්ව මේ පැත්තේ සකස් කරගන්නවා. මම ඉන්නවා කියලා. එතකොට ඒකට කියනවා වෙමි කියන හැඟීම, මානය කියලානේ. මෙතනදී මානය සහ දිට්ඨිය කියලා කරුණු දෙකක් තියෙනවා. තණ්හා මාන දිට්ඨි කියලා කියන්නේ. තණ්හාව කියන්නේ ඇලීම, මානය කියන්නේ අපිට වෙමි කියන හැඟීම දික්කය කියලා කියනවා. අපි දැඩිව අල්ල ගන්නවා අභිනිවේෂ පරාමාසෝ දික්ටි. ඒක දැඩිව ග්‍රහණය කරගෙන පැවතීමට කියනවා දික්ටිය කියලා. එතකොට කොහොමද මේ දේවල් ගොඩ නැගෙන්නේ? මේ දේවල් ගොඩ නැගෙන්නේ කොතනද? මේ තණ්හා මාන දික්ටි කියන මේ දේවල් ගොඩ නැගෙන්නේ මේ ස්කන්ධ පංචකය පිළිබඳවම තමයි. ස්කන්ධ පංචකය පිළිබඳව අපි බලනකොට අපිට පේනවා අපිට අමුතුවෙන් අපි දිට්ඨිය ඇති කරගන්නවා කියලා දේවල් කරේ නැහැ නේ. මොකක්ද අපි කරන්නේ? අපි රූප දකිනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ විඳිනවා, රස විඳිනවා, ස්පර්ශ විඳිනවා. මේ ලෝකේ ජීවත් වෙනවා කියන ටික අපි කරනවා. මේ විදිහට මෙතන පැවැත්ම අපි හදාගන්නකොට මෙතන ජීවත් වෙනවා කියන මේ දේ අපි सिद्ध කරනකොට අපිට මෙතනදී මොහොන දෙන්නට සිද්ධ වෙනවා අපිට හම්බෙන දේවල් ටිකක් මොනවාද අපි රූපේදී තියනවා කියලා හම්බෙනකොට එතන තියෙන ස්කන්ධයන්ගේ ඇත්ත නොදන්නාකම නිසා අපි පුද්ගල බවක් නිර්මාණය කරගෙන තියෙනවා තමන්ගේ පැත්තෙන්. දෙපැත්තකින් අපිට ලෝකය සහ තමන් කියන එක ගොඩනගෙනවා. මේ එකම ස්කන්ධ ටිකක්. දැන් එක වෙලාවක උපදින්නේ මොනවාද? රූපේ දකින මොහොත කියන්නේ ස්කන්ධ පහයිනේ උපදින්නේ නේ. එක මොහොතක උපදින්නේ රූපේ දකින මොහොතේදී ස්කන්ධ පහයි. ඇහැ රූප චක්කු විඥාන කියන තැනදී චක්කු විඥානය කියන තැන තියෙනවා වේදනාව සංඥාව සංඛාරය සහ විඥානය කියන මේ නාම ගති ටික. එතකොට ඒක උපදින්න හේතු වුණා ඇහැ සහ රූපය ওই දෙක රූපස්කන්ධේ. ওই ස්කන්ධ පංචකය තමයි රූපය දකින මොහොතේදී තියෙන්නේ. දැන් රූපය පිළිබඳව අම්මා කියලා අපි අපි කෙනෙක්ව පුද්ගලයෙක්ව දැනගන්නවා කියලා හිතන තැන හිතන්නකෝ. අපිට ඒ තියෙන රූප නිමිත්තට කියනවා මොකක් කියලාද? ඒකත් අපි රූපාරම්මණය කියලා කියන්නේ. රූපය අරමුණු කිරීම. ඒකත් අපි රූපස්කන්ධය කියමුකෝ. එතකොට ඒ අම්මා කියන එක පිළිබඳව අපි විඳින වේදනාවට මොකද්ද කියන්නේ? වේදනා ස්කන්ධය. හඳුනන කමට සංඥාව, සංඥා ස්කන්ධය. අපි ඒ ගැන හිතන චේතනා පවත්තන කමට සංස්කාර ස්කන්ධය, චේතනාව ඇතුළත් සංස්කාර ස්කන්ධය. අපි ඒක දැනගන්න එකට කියනවා විඥානය කියලා. දැන් අපි අම්මා කියන එක දැනගන්න තැනකදී රූපය පැත්තෙන් රූපස්කන්ධය කියන එකත් ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකක පැවැත්මකුත් තමයි එතන තියෙන්නේ. ඒකට එහෙම ස්කන්ධ ටිකක් තියෙන තැනක ඔය ස්කන්ධ පහේ කොයි ස්කන්ධයේද අම්මා උනේ? එකක්වත් අම්මා බවට ගියේ නැහැ. එක ස්කන්ධයක්වත් අම්මා උනේ නැහැ නේ. ඔය ස්කන්ධ පහේ අත්දැකීම අපි අම්මා කියලා ගත්තට පනෝ ගත්තට ওই ස්කන්ධ පහේ එකක්වත් අම්මා බවට ගියේ නැහැ. ওই ස්කන්ධ පහේ එකක්වත් තමන් බවට ගියෙත් නැහැ. තමන් වෙච්ච ස්කන්ධයක් තිබ්බේ නැහැ නේ. ස්කන්ධ පහක් තිබුණ හේතු නිසා හටගත්ත. එතකොට හැබැයි ඔය ස්කන්ධ පහ මත අපිට ගොඩ නැගිලා තියෙනවා අම්මා කියන එකත් අම්මව දකින මම කියන එකත්. ඔය ස්කන්ධ පහේ හට ගැනීමම තමයි අපිට එක පැත්තකින් බලනකොට අම්මා විදිහට පේන්නේ. ඒ වගේම අපිට ඒ අම්මව දකින්න මම වෙමි කියන හැඟීමකින් තමන්ගේ පැත්තෙන් වෙමි කියන හැඟීම පිහිටා සිටින්නේ. එතකොට ඒ පැත්තෙන් රූපයේ විදිහට ඒක පේනකොට මේ පැත්තෙන් වෙමි කියන හැඟීම විදිහට ඒක පිහිටා සිටිනවා. එතකොට බාහිර රූපේ තියනවා තියෙන දේ දකින්න මම කියන මේ පුද්ගලයාගේ පැවැත්ම අපිට හම්බ වෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ ධර්මතා ටික පිළිබඳව ධර්මතා ටික කියලා කිව්වේ ධර්ම ටික පිළිබඳව ධර්ම ටික කියලා කිව්වේ ස්කන්ධ ටික කියන එක. මේ ස්කන්ධ ටික පිළිබඳව අපි ඇත්ත නොදැන ගන්න නිසා අපි ස්කන්ධ ටික මත හිතනවා අරමුණු කරපු අම්මා කියන එක තමයි එළියේ තියෙන්නේ කියලා කල්පනා කරනවා. එහෙනම් මේ තියෙන දේ පිළිබඳව විඳින මම ඉන්නවා කියන හැඟීමත් එතන තියෙනවා. මේ අමුතෙන් හිතලා ගන්න ඕනේ නැහැ. නිකම්ම ස්වභාවිකව මේ පැත්තේ මේක තියනවා නම් ඒක දකින්න ඉතුරු වෙනවා. එතකොට වෙමි කියන හැඟීම තියෙනවා. එතකොට වෙමි කියන හැඟීමත් දකින දේත් තියෙනවා. දැන් දකින දේ පිළිබඳව මොකද්ද අම්මා කියන එක පිළිබඳව ඇති වෙන්න පුළුවන්. මගේ අම්මා ආදරණීය අම්මා මේකට දැන් රූපය පිළිබඳව ඔයගොල්ලන්ට පුළුවන් තණ්හා නිමිත්තක් ඇසුරු කරගන්න. තණ්හා වශයෙන් ඔන්න ඒක හැසිරෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් ඔය විදිහටම ඔය විදිහටම ඔගොල්ලෝ ඊළඟට gedara දකින්නකොට gedara පිළිබඳවත් ඔය විදිහටම ස්කන්ධ ටිකක් උපදින තැනක ඔගොල්ලෝ දැනගන්නවා. දරුවව දැක්කොත් එතනත් ඒ විදිහටම හදා ගන්නවා. එතකොට ඔය හැමතැනකම දැන් වෙමි වෙමි වෙමි කියන හැඟීම් ටිකක් ඉතුරු වෙනවනේ. මෙතනක් මම හිටියා ඊළඟ තැනක් මම හිටියා ඔය ඔක්කොම මනසින් එකතු කරලා ගන්නකොට අන්තිමේටම වෙමි කියන හැඟීම් සමුදායම ඔගොල්ලන්ට ආශ්‍රවයක් විදිහට එක පවතින කෙනෙක් විදිහට හම්බෙනකොට මොකද්ද වෙන්නේ දිට්ඨියක් විදිහට හම්බෙනවා මම ජීවත් වෙනවා එක දිගට මේ ආත්මයක් මේ විඳගෙන එන කෙනෙක් ඉන්නවා කියන හැඟීමක් අපේ මනසේ ඉතුරු වෙනවා. අර එක තැනක ඉතුරු වෙන වෙමි කියන හැඟීමට කිව්වේ මානය කියලා. එක මොහොතක එක ක්ෂණයක ඇතිවන වෙමි කියන හැඟීමට කියනවා මානය කියලා. එතකොට මේ වෙමි කියන හැඟීම තුල අපි අභිනිවෙස පරාමාසය කරනකොට මේ පුද්ගලයා එක දිගට අතීතේවත් එක්ක ඇසුරු කරලා ජීවත් වෙනවා කියලා හිතනකොට අවිද්‍යාස පරාමාස කියන්නේ දැඩිව අල්ලගන්නකොට අපි ඒක දික්තියක් වෙනවා. එතකොට අපිට හම්බෙන ආත්ම දික්තිය. දැන් ඕගොල්ලන්ට හම්බෙන මම නම් පුද්ගලයෙක් මේ දිගටම අතීතේ ඉඳලා මේ දක්වා ජීවත් වෙලා තියෙනවා. මෙයා අනාගතයට ජීවත් වෙනවා. ඒක මේ කය ඇතුලේ තියෙන දෙයක් විදිහට හෝ කයෙන් එළියේ තියෙන දෙයක් විදිහට හෝ හිත හෝ පන හෝ කියලා අපි ඒක අල්ලගෙන යම් තැනකට නිමිත්තක් තියලා තියාගන්න. අන්නේ ස්වභාවයට ඒ ගතියට කියනවා අපි දික්ටි සහගතව හැසිරෙනවා කියලා. එතකොට මේ දික්ටි සහගත බව ඒක තමයි විශාල කෙලෙසයක් වෙන්නේ. ඒක තමයි ගොඩක් දුකට හේතුව වෙන්නේ. දික්ටිය දුර වෙන්නේ කොතනින්ද? සෝවන් මාර්ගයෙන් දික්ටිය දුර වෙනවා. සෝතාපන්න මාර්ගයේ උපදවනකොටම දික්ටිය දුර වෙනවා. ඇයි දික්ටිය දුර වෙන්නේ? අර ස්කන්ධ ධර්මයක පැවැත්මක් කියලා යම් මොහොතක ක්ෂණිකව එක මොහොතක දැක්කොත් එයාට ආපහු ස්කන්ධ ටික මත එයාට ආත්මයක පැවැත්මක් තියනවා කියන හැඟීම කවදාවත් නැවත උපදින්නේ නෑ. එයා දකිනවා මේ ස්කන්ධ ධර්මතා ටික හට ගැනීමක් කියන එක. හැබැයි ඒ දකින දැකීම අර එක මොහොතක වෙමි කියන හැඟීමත් එක්කම නැති කරලා දාන්න තරම් ප්‍රබල නැහැ. මානිය දුරු වෙන්නේ වෙමි කියන හැඟීම දුරු වෙන්නේ කොතනින්ද? රහත් වෙනකොට. අරිහත් මාර්ගයෙන් තමයි මානිය දුරු කරන්නේ. ඔය අරමුණක් දකිනකොට මේ පැත්තේ මම කියන පුද්ගල බව හම්බෙනවා කියන එක වෙමි කියන අදහසක් ඇති වෙනවා කියන එක ඒ වෙමි කියන අදහස දුර වෙන්නේ අරිහත් මාර්ගයේ හැබැයි ආත්මයක් එක දිගට අතීතයේ ඉඳලා මේ එක දිගට යන ආත්මයක් නොකඩවා තියෙන දෙයක් තියෙනවා කියන දිට්ඨිය දුර වෙන්නේ සෝවන් මාර්ගයේ එතකොට ඒ සෝවන් මාර්ගයෙන් දුර වෙන්නේ එයා ස්කන්ධ ටිකක් පිළිබඳව යථාර්ථයේ එක මොහොතකට හෝ දැකීම තුළ ඒ දැකීම ශක්තිමත් නැහැ වෙමි කියන හැඟීම දුරු කරන්න තරම්. හැබැයි ඒ දැකපු දැකීමම නැවත නැවත නැවත නැවත භාවිත කරලා තමයි එයා අරිහත් මාර්ගයේ දක්වාම මාර්ගය පිළිවෙලින් වඩාගෙන යන්නේ. එතකොට එයාට දකින්න පුළුවන්කම තියෙන ලෝකේ ස්වභාවය පිළිබඳව මොකද්ද මේ පරෝවරං කියපු තැන. Taman සහ අනුන් කියන තැන. තියෙන ස්කන්ධයන්ගේ ස්වභාවය තමයි එයා දකින්න දෙයක් බවටපත් වෙන්නේ සංඛාය කිව්වේ ඒකයි. ඒක නුවණින් දකිනවා. ස්කන්ධ පංචකයක් කියන එක නුවණින් දකිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ යම් තාක් කාලයක් අතීතයේ මෙනෙහි කරනවා කියලා පුබ්බේ නිවාසානුස්සති ඥානය උපදෝගෙන යම් කිසි කෙනෙක් කතා කරනවා නම් ඒ හැමෝම මතක් කරන්නේ මොකක් පිළිබඳවද? පංච උපාදානස්කන්ධයම මතක් කරනවා. වෙන මොකක් නෙමෙයි පංච උපාදානස්කන්ධයම මතක් කරනවා. ආත්ම කල්ප ගානකට කලින් මම මෙහෙම වුණා කියලා මතක් කරගන්නවා. මොකකද මේ විඥානය හැසිරෙන්නේ? මේ දැන් පංචපාදානස්කන්ධයක් උපද්දලා තියෙන්නේ. යථාර්ථය වෙන්නේ යා මම ඒ ජීවිතයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතුවට දැන් එයා ඇසුරු කරලා තියෙන මේ මොහොතේ ස්කන්ධ ටිකක් උපද්දන එකනේ. ඒ ස්කන්ධ ටිකම දැන් Taman කියන බවටත් ගිහිල්ලා ඒ ස්කන්ධ ටිකම අතීතේ මම හිටිය කියන තැනට ගිහිල්ලා තියෙන පංචපාදානස්කන්ධයක්ම තමයි මානසිකාරය කරන්නේ කියන්නේ. ඒ වගේ අපිත් අතීතය කියලා මෙනෙහි කරන්නේ මොකද්ද? පංචපාදානස්කන්ධයකම තමයි හැසිරෙන්නේ හරියට බල්ලෙක් කණුවක ගැට ගහලා තියෙනකොට ඒ බල්ලා ඇවිදින්නේ, දුවන්නේ, නිදාගන්නේ, ඉඳගන්නේ ඔක්කොම කරන්නේ කණුව ළඟ වගේ. අපි අපේ මුළු ජීවිතේ පැවැත්මම කරන්නේ මොකක් පිළිබඳවද? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයක් උපදවනවා. පංච උපාදානස්කන්ධයක්ම නිරුද්ධ වෙනවා. එතකොට ජීවිතේ ජීවත් වෙන තැනක අපිට පේනකොට මේ ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මක් කියන එක අපි මේ කොයි මොහොතේ හටගන්න ස්කන්ධ ටිකද මම හෝ අනු කියලා කියන්න පුළුවන්කම තිබුණ දෙයක් බවට පත් වෙන්නේ. අපි අපි ජීවත් වෙනවා කියන තැනක ස්කන්ධ ටික නැතුව වෙන මොනවා හරි හටගත්ත දෙයක් තිබුණද? ස්කන්ධ වලට එළිය මොනවා හරි දෙයක් මොකුත් තිබ්බේ නැහැ. දැන් හිතන්නකෝ අර යමක සූත්‍රයේදී කතා කරන දේ ගැනනේ. අර තියෙනනේ යමක සූත්‍රය. යමක සූත්‍රයේදී යමක හඳුරන්න ඇති වෙනවා මිත්‍යා දෘෂ්ටිය. රහතන් වහන්සේ මරණින් මත්තේහි උපදින්නේ නැහැ. චිජ්ජති විනස්සති නහෝති පරමන්න. රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැ කියන දෘෂ්ටියක් උපදිනවා යමක හාමුදුරන්ට. ඉතින් හාමුදුරුවෝ ඇවිල්ලා කරුණු පැහැදිලි කරනවා මේක ගැන. යමක හාමුදුරුවෝ තේරුම් ගන්න නැහැ. ඊට පස්සේ සරියුත්තරන් වහන්සේ ඇවිල්ලා මේ පිළිබඳව කරුණු පැහැදිලි කරනවා. එතකොට සරියුත්තරන් වහන්සේ ප්‍රශ්න ටිකක් අහනවානේ. සරියුත්තරන් වහන්සේ අහනවා යමක ඔබ රහත් කියලා කියන්නේ නැතිනම් මේ සත්‍යය කියලා කියන්නේ රූපෙද? නෑ රහතන් වහන්සේ කියන්නේ රූපය නෙමෙයි. එහෙනම් රහතන් වහන්සේ කියලා කියන්නේ වේදනාවද? නෑ වේදනාව තමන්ගේ හිත පැත්තේ උපදින දෙන්නේ සංඥාවද? නෑ සංස්කාරයද? නෑ විඥාණයද? නෑ. මේ ටික නැතුව රහතන් වහන්සේ කියලා ටික කෙනෙක් වෙනම හිටියද කොතනක හරි? ස්කන්ධ පංචකේ නැතුව නෑ වෙනම කෙනෙක් හිටියෙත් නෑ. මේ පහ රහත් මේ පහ රහතුත් නෑ. එහෙනම් දැන් මේ ජීවත් වෙනකොටම රහතන් වහන්සේ කියලා පුද්ගලයෙක් හම්බ වෙන්නේ නැත්තම් මරණින් මත්තේ උපදින්නේ නැහැ කියන්නේ කවුද? ජීවත් වෙන තැනක තිබුණෙත් ස්කන්ධ ටිකක් හටගන්න ස්කන්ධ ටිකක් විතරනම් ඒ ස්කන්ධ ටික මොහොතින් මොහොත නිරුද්ධ වෙන බව නම් තිබුණේ. පුද්ගලයෙක් සත්වයෙක් ජීවත් වෙනවා කියන එකක් තිබුණෙත් නැත්තම් ස්කන්ධ හටගෙන නිරුද්ධ වෙනවා කියන එක නම් මොහොතින් මොහොත තිබුණේ. එහෙනම් දැන් කවුද මරණින් මත්තේ උපදින්නේ නැත්තේ කියලා අහන්නේ. තේරෙනවද කියන එක? ඒ කියන්නේ දැන් මම කර කියන්න ගන්න උදාහරණය ඔන්න දැන් මේ පහනක්පත් වෙනකොට මේ තප්පරේ තෙල් ටිකක් තිරෙත් දැල්ලක් දැවෙනකොට අපිට පේනවනේ පහනපත් වෙනවා කියලානේ. දෙවෙනි තප්පරයට යනකොට ඊට කලින් තප්පරේ තිබුණු දැල්ලද තියෙන්නේ. නෑ අලුතෙන් ටිකක්. ඒ දැල්ලුණු තෙල් ටිකක් තිරෙත් නෙමෙයි අලුතෙන්ම ටිකක් නෙමෙයි. තුන්වෙනි තප්පරයට යනකොට අලුතෙන්ම හතරවෙනි එකට යනකොට අලුතෙන් පහට හයට යනකොට අලුතෙන්ම ටිකක් අපි කියන වෙලාවක පහන නිවුණා කියලා කොයි තප්පරේ තිබුණ පහනද නිවුනේ පළවෙනි එකේ තිබුණ එකද දෙවෙනි එකේ තිබුණ එකද තුන්වෙනි එකේ තිබුණ එකද හතර පහේ හයේ තිබුණ එකද අපිට කියන්න වෙන්නේ අහන්න වෙන්නේ කොයි තප්පරේද පහනපත් වෙලා තිබ්බේ කියලා ඒ තැනකදී හේතු ටික වැය වෙන තැනකදී පහනපත් වුණා කියන සංඛ්‍යාවට ගියා ඒ හේතු ටික නෙමෙයි නම් ඊළඟ මොහොත තිබුණේ ඊළඟ මොහොතේ මොකද්ද තිබුණේ අලුතෙන් හේතු ටිකක හට ගැනීමක් හා වැයවීමක්. ඊළඟ මොහොතේදී අලුතෙන් හේතු ටිකක වැයවීමක්. එතකොට පත් වෙලා එක දිගට තිබුණු පහනක් හම්බ වෙන්නේ නැතුව කොහොමද පහන නිවුණ කියලා කියන්නේ? මොන පහනද නිවුණ කියලා කියන්නේ? සත්වයේගේ පැනවීමක් නැතුව සත්වයක් නොවුණුහුදු ස්කන්ධ ටිකක් මේ මොහොතේදීත් හටගෙන නිරුද්ධ වුණා නම් හිතන්නකෝ එක මොහොතකට නිකමට හිතන්නකෝ මේ පැහැදිලි කරන්න ඕන නිසා කියන්නේ. අපි ජීවත් වෙනවා කියන එක අපි බෙදුවොත් එහෙම ස්කන්ධ ලක්ෂයක් හටගෙන නිරුද්ධ වෙනවා. ඉතුරු නැතුවම ඔන්න ස්කන්ධ පහක් හටගෙන නිරුද්ධ වෙනවා. තව පහක් හටගෙන නිරුද්ධ වෙනවා. ලක්ෂයක් ওই විදිහට හටගෙන නිරුද්ධ වෙනවා. ඕක තමයි අපේ මුළු ජීවිත කාලෙම හටගන්නේ. එතකොට මේ එකකින් එකකට තව මොකක්වත් යන්නේ නැහැ. ස්කන්ධ පහක් හටගෙන නිරුද්ධ වෙනවා. ඊළඟට ආපහු ස්කන්ධ පහක් හටගෙන නිරුද්ධ වෙනවා. ආය ස්කන්ධ පහක් හටගෙන නිරුද්ධ වෙනවා. දැන් ඕක තමයි අපි වෙන ජීවිතයේ යථාර්ථය වෙන්නේ. එතකොට මට කියන්න කොයි ස්කන්ධ ටිකද අපි මැරෙනවා කියලා කියන්නේ කියලා. කොයි ස්කන්ධ පහ හටගෙන නිරුද්ධ වෙන එකද මැරෙනවා කියලා කියන්නේ. හැම වෙලාවකදීම උනේ ස්කන්ධ ටිකක් හටගෙන නිරුද්ධ වෙන එක නක්. දැන් කොයි ස්කන්ධ ටික නිසාද අපි මැරෙනවා කියලා කියන්නේ? අන්තිමේට උනේ ඒ ස්කන්ධ ටික හටගෙන නිරුද්ධ වෙන එක. පළවෙනි තැනදි ගත්තොත් එතනදිත් උනේ ස්කන්ධ ටික හටගෙන නිරුද්ධ වෙන එක. මැදින් ගත්තත් උනේ මොකද්ද? ඒ ස්කන්ධ පහම හටගෙන නිරුද්ධ වෙන එක. එහෙනම් කොහෙද පුද්ගලයෙක් මෙතන මැරුණේ? පුද්ගලයෙක් මැරෙනවා කියන එක මේ ස්කන්ධ ටික පුද්ගලයෙක් කියලා අල්ලගන්න තැනක ඇති වෙන දෙයක් මිසක කවදාවත් පුද්ගලයෙක්ගේ මරණයක් තිබුණේ නැහැ. ඒකයි මේ ලෝකේ මරණ ධර්මයක් මිසක මරණ දුකක් නැහැ කියලා කියන්නේ. පුද්ගලයෝ මැරෙන්නේ නැහැ. ඇයි පුද්ගලයා මැරෙන්නේ නැත්තේ? ස්කන්ධ ටිකක් හටගෙන නිරුද්ධ වෙන තැනක් නම් තියෙන්නේ. ඒක පුද්ගලයෙක් නෙමෙයි නම් කොයි පුද්ගලයාද මැරෙන්නේ? මම ඔකට කියන්නේ අපි මැරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ කියලා. ඇයි මෙතන ස්කන්ධ ටික හටගෙන නිරුද්ධ වෙනවා. හිතන්නකෝ මේ භව ස්කන්ධ ටික හටගෙන නිරුද්ධ වෙනකොට ආයෙත් අපි හේතු ටික ඒ හේතු ටික තියෙනකොට හේතු ටිකක් නිසා ආයෙත් ස්කන්ධ ටිකක් උපදිනවා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ හේතුඵල ධමගේ පැවැත්මක් නෙනේ මේක චක්‍රීයයිනේ. මේ චක්‍රීයව තියෙන තැනක අපිට දැන් මෙතන කෙලවරක් පෙන්වන්න බෑනේ. අපි මේක ධර්ම ධර්ම විදියට කතා කළොත් එහෙම මේ ධර්ම ටිකක් හැමතැනකම පැවතිලා තියෙනවා. එතකොට අපි ඒ ඒ තැන උපාදාන වශයෙන් අල්ලගන්න තැනක පුද්ගල බව උපද්දගෙන තියෙනවා. මෙතන අපි ඉත්තත්හය කියලා කියන්නේ මෙසේ වීම පිණිස කියලා දේවානම් දේවත්හය, manussානම් manussත්හය. දෙවියන්ගේ දෙව් බව පිණිස, මිනිසුන්ගේ මිනිස් බව පිණිස එහෙම සකස් කරගන්නවා. අපි මොකද්ද කරලා තියෙන්නේ? මේ ස්කන්ධ ටිකම මනුස්ස භවකින් අල්ලගෙන තියෙනවා. මම මෙහෙම කෙනෙක්. මේ භවයේ පැවැත්මක් අපි හදාගෙන තියෙනවා. තේසංගත මට්ටමකින් ස්කන්ධ ටික යාල්ලගෙන ඉන්නවා. මේ මට්ටමින් අල්ලගෙන ඉන්නවා. එතකොට ඒ ඒ තැන අපි ඒ ඒ ස්කන්ධ ටික අල්ලගන්න එක තමයි කරන්නේ. ඒ ඒ තැන ලෝකේ සකස් කරගන්න. හැබැයි හැම තැනකටම පොදු වෙන්නේ මොකද්ද? ස්කන්ධ ධර්ම ටිකක් උපදිනවා කියන එක හේතු ටික ස්කන්ධ ධර්මයක් උපදිනවා. මේ අනාත්ම ධර්මතාවයක් සිද්ධ වෙන තැනක චක්‍රීයව වන ක්‍රියාවලියක් සිද්ධ වෙන තැනක අපි හැම වෙලාවකදීම පුද්ගල බවක් මේ හැම තැනකම නිර්මාණය කරගන්නවා. අන්නේ පුද්ගල බව නිර්මාණය නොවන විදිහට අපි මෙතන සිහිනුවන පවත්වා ගැනීම පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ. එතකොට සංඛාය පරවරාණේ කියුවේ ඒකයි. Taman සහ anu කියලා අපිට හම්බෙන මේ තැන් දෙකේ තියෙන මේ ධර්ම පිළිබඳව නුවණින් දකින්න. කොයි විදිහටද නුවණින් දකින්න කියලා කියන්නේ මොකද්ද අපි දකින සංඛාය භාවය මොකද්ද දකින නුවණ අනිත්‍ය වශයෙන් දකින්න සංකත වශයෙන් දකින්න දුක්ඛ වශයෙන් දකින්න අනාත්ම වශයෙන් දකින්න එහෙම තමයි අපිට පෙන්වන්නේ එතකොට මේ ස්කන්ධ ටික අනිත්‍ය වශයෙන් දකින්න දුක් වශයෙන් දකින්න අනාත්ම වශයෙන් දකින්න මේ ධර්මයන්ගේ මේ තියෙන ස්වභාවය පිළිබඳව එතකොට අපිට අර සත්පුද්ගල සංඥාව නික්මී යනවා එතකොට සත්පුද්ගලය පැනවීමක් අපිට කරන්න බැරි වෙනවා එතකොට මොකද්ද වෙන්නේ අර ඉංජිත කම්පන වෙනවා කියන එක. අපිට කම්පන ඇති වෙන්නේ මට පුද්ගලයන්ට තණ්හා දිට්ඨි මාන වශයෙන් තමයි කම්පන ඇති වෙන්නේ. ඒ කම්පන නෑ දැන්. ඒකට ස්කන්ධ ටිකක් නිරුද්ධ වෙනවා කියන තැනක අපිට ඒක පුද්ගලයෙක් කියලා තණ්හා කරන බවක් ඇත්තෙත් නෑ. මම මැරුණා කියලා දුක් වෙන බවක් ඇත්තෙත් නෑ. අනුන් මැරෙනවා කියලා දුක් වෙන බවක් ඇත්තෙත් නෑ. ස්කන්ධ නිරෝධය පිළිබඳව හිත නමල වාසය කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් අන්න ඒ පුද්ගලයාට තමයි සන්තෝ විදුහුමෝ අනිග්ඝෝ නිරාසෝ ඒ පුද්ගලයා ශාන්ත වූ විදුහුමයි කියලා කියන්නේ රාගාදී කෙලෙස් ධූමයන් නැති තැනට ආශාවක් නැති තැනට තමන්ගේ මනසපත් කරගෙන තියෙන අතාරිසෝ ಜಾති ජරන්ති භූමි එයා ಜಾති ජරාදී සංඛ්‍යාත මේ දේවල් දිනලා ඇයි ಜಾති ජරාව දිනලා තියෙන්නේ ස්කන්ධ ටික පුද්ගලයෙක් නෙමෙයි නම් දිරන්න පුද්ගලයෙක් ඉඳීද මම වයසට යනවා කියලා හිතේද මගේ අය වයසට යනවා කියලා හිතේද? නෑ යාට ස්කන්ධ ටිකක මම මාව පේන්නෙත් නෑ. මගේ අය පේන්නෙත් නෑ. කම්පණය වෙන්න තැන් නෑ ස්කන්ධ ටිකේ. ස්කන්ධ ටිකක් හටගෙන නිරුද්ධ වෙන තැනක යා ජරා මරණ දුක නිරුද්ධ කළා. ඒක තමයි යථාර්ථයේ තේරුම් ගැනීම තුළ දුක නිරුද්ධ කරන්න පුළුවන් ක්‍රමවේදය ක්‍රමේ බවටපත් වෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි අපි කල යුතු තැනටපත් වෙන්නේ. ඔතන අපිටපත් කරගන්න නම් අපිට සිද්ධ වෙනවා අර කියපු විදිහට අපේ භාවනාව සකස් කරගෙන යන්න ඕක එකපාර අපිට කිව්වා කියලා උතෙන්ට අවබෝධයේ හිතපත් වෙන්නේ නැහැ. දැන් අපිට ඉන්න තැන ඉඳලා ක්‍රමානුකූලව අපේ මනස උතනට ගොඩනගාගෙන යන්න වෙන ඕක කියපු ගමන්ම ඔලුවට කොහොම கிඳා බැස්සේ නැහැ කියලා දුක් වෙන්නත් එපා බය වෙන්නත් එපා. ඒක ක්‍රමානුකූලව ඒක නුවණ වැඩෙනකොට ඒකට වෙන්න ඉඩ තියන්න. හැබැයි අද ප්‍රතිපදාව හරියට වඩන්න පුරුදු වෙන්න. ඒක ඉලක්කයට ආශ්‍රයක්ෂය කර ගැනීම පිණිස, ස්කන්ධයන්ගේ උදේවැය දැකීම පිණිස මේ උත්සාහය ගන්නවා කියන තැනකින් ඔගොල්ලෝ ඒක ඇති කර ගැනීම සඳහා උත්සාහවත් වෙන්න. ඒක තමයි අපි මේ මාර්ගයේ වඩනකොට සිද්ධ කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒකට අවශ්‍ය අනිකුත් කරුණු කාරණා පිළිබඳව අපි හෙට දවසේදී තවදුරටත් සාකච්ඡා කරමු. මොකද භාවනාවක් කරනවා කියනකොට අපිට තියෙනවා ගොඩාක් පැතිකඩවල් බලන්න. ඒ කියන්නේ ඒවා අමුතුවෙන් බලන්න කියන එක නෙමෙයි. අපේ ජීවිතය හැඩගස්වා ගන්න ඕනේ. ඒ ඔක්කොම හිත හිත හිත හිත කරන්න ඕන කියන එක නෙමෙයි. දැන් ඕගොල්ලන්ට අපි කියනවානේ මෙතන ඉඳලා අර ශාලාවට ගිහිල්ලා එන්න කිව්වොත් ඕගොල්ලෝ යනවා. ඕගොල්ලෝ යනකොට කොහෙවත් කකුල හප්ප ගන්නේ නැතුව යන්න ඕනේ. අතෙන්ට යනකොට දොර අරින්න ඕනේ, දොර වහන්න ඕනේ. ඊට පස්සේ ආපහු යන්න ඕනේ. කොහෙවත් කකුල වද්ද ගන්න නැතුව. දැන් ඔය ඔක්කොම අපි අමුතුවෙන් කියන්නේ නැහැ. ඒ වුණාට ඕගොල්ලෝ ඒක කරනවනේ. මේ ප්‍රතිපදාවේ මේ දේවල් අපි කතා කරන්නේ මේ ඔක්කොම මතක තියාගෙන කරන්න ඕන නිසා නෙමෙයි. ඔගොල්ලන්ට යන්න කිව්වහම මේ දැනුම අද ඔගොල්ලොන්ගේ පිහිටි දැනුමක් බවට පත් වෙලා තියෙනවා වගේ ඒ දැනුම හදන්න ඕන හින්දා තමයි මේ කරුණ ඔක්කොම කියන්නේ. එතකොට ඔගොල්ලොත් නොදැනී මේ කරුණ ඔගොල්ලොන්ගේ ජීවිතේ වටා සිද්ධ වෙනවා. දැන් භාවනාවේදී මම කිව්වහම ඔගොල්ලන්ට වස්තු විසද කිරියතාවය හදාගන්න ආධ්‍යාත්මික වස්තු සහ පිරිසිදු වස්තු වස්තු බාහිර වස්තු පිරිසුදු කර ගැනීම භාවනාවට උපකාරයි කියලා කිව්වහම ඔගොල්ලෝ තේරුම් ගන්නවා හා මේ මම පිරිසුදු වෙන්න එක පවා මේ මගට උපකාරී දෙයක් කියන දැනුම ඔගොල්ලන්ට තියෙන ඔගොල්ලන්ට වචන ටික අමතක වුණාට කමක් නැහැ. අපි ජීවිතේ හැඩගස්ස ගන්න ඕනේ පැති ටික අපිට ඒකෙන් ආවරණය වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව අපිට පුළුවන් ඊට දවසේදී තවදුරටත් කරුණු කාරණා පැහැදිලි කරගන්න සහ අපි කමඨහන් ආශ්‍රය කරගෙන භාවනා පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් කල්පනා කරගන්න හැම කෙනෙක්ම මේ අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුනා යෝනිසෝ මනසිකාරාධිය පවත්වා ගන්නට යෙදුනා මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු මේ සියලුම කුසල ධර්මයන් පළමුවෙන්ම අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට මාංකඩවල නතරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි හැම දිනාටම අනුමෝදන් කරනවා. ඒ වගේම පළමුවෙන් මේ ස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරක ආදී සිල් දේවගණ සමූහයාට මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වන්නට ලැබේවා. දෙවියන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් වෙන්න. ඒ වගේම ඔබ සියලු දෙනා නමින්ම මිය පරලෝකීය සියලුම ඥාතීන් සිහිපත් කරගන්න සෑම සියලු ඥාති වර්ගයාටම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් මේ පින්නතුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන මේ ධර්ම ප්‍රතිපදාවට බොහෝ උපකාර කෙරෙන කල්යාණ මිත්‍රයන් වහන්සේ වන ගෞරවනීය ගෞරවනීය මිත්තා විහාරයේ නායක මහින්පාණන් වහන්සේ වන අවසරයි මේ සමිත ස්වාමීන් වහන්සේ ප්‍රධාන කරගත්ත මේ ආයතනයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේ නමක් යනට අවසරයි සුමංගල ස්වාමීන් වහන්සේ ඒ වගේම අනිකුත් අපේ ස්වාමීන් වහන්සේලා දෙනම ඇතුළු ඒ පින්වත් සියලුම ස්වාමීන් වහන්සේලාට අපි මේ පින් අනුමෝදන් කරමු. උන්වහන්සේලාගේ ශාසන මාර්ග භ්‍රමචර්යාව යෙහෙන් පූර්ණේ කරගෙන උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කරන ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටමත් ඒ වගේම අපට මෙරටට වැඩම කරන්නට අවශ්‍ය ඒ කටයුතු සම්පාදනය කරපු සුදස්සෝ හඳුනන වහන්සේ ඇතුළු ඒ පින්වත් සියලු පිරිසට ඒ ජානකී බාලසූරිය මෑණියන් ඒ වගේම මధుරිකා ජයවර්ධන මෑණියන් ඇතුළු ඒ පින්වත් පිරිසටත් ඒ වගේම අවශ්‍ය අනිකුත් කටයුතු සංවිධානය කර ගැනීමේදී අපට බොහෝ උපකාර කරන ඒ චින්තක පිටිතන්ත්‍රි මහත්මයා දීපානි මහත්මිය ඇතුළු ඒ පින්වත් සෑම සිළු දෙනාටමත් ඒ වගේම මේ ප්‍රදේශයට වැඩම කරන්නට සම්බන්ධ කරමින් අපිව බොහෝ කාලයක් තිස්සේ මේ පින්තුන්ට ධර්ම ශ්‍රවණයට අවකාශය සලසා දෙන අපේ මනෝරිමේනියන් ඇතුළු පනප්ටි මහත්මයා ඇතුළු පින්වත් සියලුම දෙනාටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා තාක්ෂණිකාංශයෙන් අපිට මේ සඳහා හැමදාම උදව් උපකාර කරන නාම මහත්මයා ඇතුළු මේ පින්වත් සියලුම දෙනාට මේ සියලුම කුසල ශක්තිය කායික මානසික සැනසෙල්ල උදා කරගෙන ඔබ හැම දිනාටම අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමතන් වදන අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිජ්ජතු Thank you.